ආයිබෝවන් තෙරුවන් සරණයි. ගුරු අදන් සිසුමුවින් සුසරවන සුගත පදවීරණ වැඩසටහනත් අරගෙනම තමයි අදත් සුපුරුදු පරිදි සුපුරුදු ලෙන්ගතුකමින් අපි ඔබගේ ආලෙන්දේට මේ විදිහට ගොඩවදින්නේ. අපිට හිටපු මහා සංඝරත්නයක් වන සසුන් කෙතක් වන මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරනු ලැබූ ධර්ම විනිශ්චය දහම් ග්‍රන්ථය පිළිබඳවයි මේ වන විට අපි මේ දහම් සාකච්ඡාව සිදු කරගෙන යන්නේ යන වග ඔබ මේ වෙන විට හොඳ ආකාරවම දන්නවා. ඉතින් සුපුරුදු පරිදි වෙනදා වගේම අපගේ ආරාධනාව මත සියස මැදිරි සංකීර්ණයට අපගේ දේශකයන් වහන්සේ වැඩමවා වදාරා සිටිනවා. අප කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේ නිතින්ම අපිට දේශනා කරනවා, අනුශාසනා කරනවා. වැඩසටහන පටන් ගැනීමට ප්‍රථමව අපි උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගෙන සිටිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සෝදාසි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව අපි පාද නමස්කාර පූරකව අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. සුපින්වතුනි පහුගිය වැඩසටහන් මාලාව තුළදීම අපි මේ කර්මය කියන විෂය සම්බන්ධව අතිශය පුළුල් විදිහට දහම් විග්‍රහයක් ගෙන ගියා. අපේ ගරු ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සෝදාසි නායක ස්වාමින් වහන්සේ අපිට විවිධාකාර පැතිවලින් මේ කර්මය කියන දේ අපිට පහදා දුන්නා. අපේ ස්වාමීන් වහන්සේ අවසරයි. පහුගිය වැඩසටහන් මාලාව තුලදීම අපිට ඇහිච්ච වචන කණ්ඩායමක් තියෙනවා. මේ ආනිසංස, ඵල, විපාක යන ආදී මේ වචන වලින් දැක්වෙන්නේ එක් අදහසක්ද අපේ ස්වාමීන් වහන්සේ නැත්නම් විවිධ වූ අදහස් කාණ්ඩයක්. සරණයි හැම දිනාටම පසුගිය සති කිපෙහිම අපි කර්මය පිළිබඳ විවිධ පැති වලින් සාකච්ඡා කළා. අද දවසේ දැන් අරවින්ද මහත්මයා මේ විමසන්නේ ඒ කර්ම විපාකය පිළිබඳව සමාජයේ තියෙන ඒට අර්ථ දක්වන්නට කියන වචන කීපය. එහෙමයි. විපාකය, ඵලය, ආනිසංසය ආදී වශයෙන්. බොහෝ කොට ධර්මයේ අපිට පෙනෙනවා ආනිසංස කියන වචනේ පාවිච්චි වෙන්නේ යහපත් විපාක සම්බන්ධව පමණයි. එතකොට ඵලය විපාකය ආදීනවය ආදී නම් කියවෙනවා අයහපත් විපාකයේ පිළිබඳ දුක්ඛ විපාකයේ පිළිබඳ එහෙමයි එතකොට ඵලය කියන එක පොදුවේ යහපත් අයහපත් දෙකටම පාවිච්චි වෙනවා එහෙම විපාකය කියන එකත් යහපත් අයහපත් දෙකටම පාවිච්චි වෙනවා ආදීනව සහ ආනිසංස කියන වචන දෙක තමයි ප්‍රධාන වශයෙන්ම ආනිසංස කියන එක කුසල විපාක හැටියට කුසල පක්ෂයේහි පාවිච්චි වෙනවා ආදීනව කියන එක දුක්ඛ විපාක දුක්ඛ පක්ෂයේහි බොහෝ කොට පාවිච්චි වෙනවා. එහෙමයි. එහෙම නැත්නම් ඵල විපාක කියන දෙක පොදුවේ කුසල අකුසල් දෙකටම භාවිතා වෙන තැන තියෙනවා. එහෙමයි. එතකොට කුසලයේහි සහ අකුසලෙහි විපාක දක්වන තැන තමයි ඵලය හෝ විපාකය කියන වචනයෙන් ඒක අදහස් කරන්නේ. එහෙමයි. දැන් අපේ ස්වාමීන් වහන්සේ මේ අපේ බොහෝ බෞද්ධ නිවාසවල තියෙන ඒ කියන්නේ බොහොම එකතු වෙච්ච පවුල්වල තියෙන අදහසක් තියෙනවා මගේ ස්වාමියා කරන පින්කම් මටත් උරුම වෙනවා. ඒ කියන්නේ ඒ එයාලා හිතනවා අපේ ස්වාමිනාස මේ පෞද්ගලිකව මගෙත් අත්දැකීමක් වංගු භාෂෙත් එක්ක බෙදාගන්න. අපි ඔක්කොම කරන පින අපි ඔක්කොටම ලැබෙනවා. එතකොට අපේ ස්වාමිනාස එක්කෙනෙක් කරන පිනක් අනිත් අයටත් ලැබෙනවා. දේ ආනිසංසය. නැත්නම් එයා කරන පින එයාට පමණද? දැන් කර්ම රැස්වීමේදී එකට ඉන්න අය කරන කර්මය අනිත් කෙනාට යම් ප්‍රමාණයකට අනුමෝදම් වෙන්න සම්බන්ධ වෙන්න උපකාර වෙන්න සහාය වෙන්න යම් කිසි පසුබිමක් හදනවා එහෙමයි නමුත් ඒ පසුබිම තිබිච්ච පමණින්ම එක්කෙනෙක් කරන කර්මය අනිත් කෙනාට අයිති වෙනවා කියලා එහෙම කියන්නේ එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම කියනවනම් ඒක ධර්ම විරෝධී කතාවක්. එහෙම. කෙනෙකුගේ කර්මය අනිත් කෙනාට අහේතුකව උරුම වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ හේතුඵල සම්බන්ධයක්. එතකොට හේතුඵල සම්බන්ධයක් වෙනකොට සත්වයක් හරි පුද්ගලයෙක් හරි එහෙම එකක් නෙමෙයි. මේ මගේ බිරිඳය, මේ මගේ සැමියාය, මේ මගේ දරුවාය, අම්මා තාත්තා, ඒගොල්ලන්ගේ පින මටත් අයිති. එහෙම කියන්නේ අපි ලෝක සම්මුතිය තුළ. එහෙම. අම්මට අයිති වෙච්ච දේ තාත්තට අයිති වෙච්ච දේ දරුවන්ට අයිති විය යුතුයි කියන්නේ අපි හදාගත්තු සම්මුතිය. එහෙමයි. එතකොට බිරිඳ සැමියාගේ දෙයින් කොටසක් බිරිඳට අයිති විය යුතුයි කියන්නේ ඒ ලෝක සම්මුතිය. කුසල කුසල කර්ම විපාක සිද්ධ වෙන්නේ ලෝක සම්මුතිය මත නෙමේ පරමාර්ථමය වශයෙන් හේතුඵල වශයෙන්. එතකොට හේතුඵල වශයෙන් ගත්තහම බිරිඳ තුල ගොඩනැගෙන හේතු වෙනයි. සැමියා තුල ගොඩනැගෙන හේතු වෙනයි. මව තුල, පියා තුල, දරුවා තුල ඒ ඒ තන හේතුඵල සකස් වෙන්නේ අනන්‍ය වූ ආකාරයට. හැබැයි අර එක්ව ජීවත් වීම හේතු කොටගෙන යම් ආකාරයකින් පසුබිමක් සැකසෙනවා එක්කෙනෙක් කරන්නා වූ කුසල කුසල කර්මය අනිත් කෙනාට යම්කිසි පෙළඹවීමක් ඇති කරනවා ඒ කුසලය. එහෙම. ඉතින් ඒක තීරණය වෙන්නේ දැන් අපි අර පසුගිය වැඩසටහනේදී කතා කළානේ పూර්ව කෘත කුසල කුසල කර්මයන්මද නැවත කුසල කුසල කර්මයන් කරන්න පොළඹවන්නේ කියලා. එහෙමයි. එහෙම එකක් නෑ. හැබැයි ඒ කරන ලද කුසල කුසල කර්මයන්ගෙන් පසුබිමක් හැදෙනවා අර කුසල අකුසල් කරගන්න. එතකොට අපි කුසල් කරනවද අකුසල් කරනවද කියන එක තීරණය වෙන්නේ අපි ඉන්න මානසික තත්ත්වයත් එක්කයි. අන්න ඒ වගේ තමයි සැමියා යම් කුසලයක් කරනකොට බිරිඳ කුසලයක් කරනකොට මව්පියන් කුසලයක් කරනකොට දරුවන් කුසලයක් කරනකොට ඒ ඇසුරේ ඉන්න අනිත් පාර්ශවයට යම්කිසි අවස්ථාවක් පසුබිමක් හැදෙනවා කුසලයේ කරගන්න. එහෙමයි. ඉතින් තමන්ගේ මනසෙත් ඒ කුසලයට ප්‍රියජනක බව තියෙනවා නම් සාංශාරික හුරුව තියෙනවා නම් අනිත් කෙනා යම්කිසි කර්මයක් කරනකොට ඒකට සම්බන්ධ වෙලා උදව් කරලා උපකාර කරලා දැකලා සතුටු වෙලා අනුමෝදන් වෙන්නට සහ දායක වෙන්නට අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒක තමන් විසින් කරගන්නා කර්මයක්. එහෙම. අනිත් කෙනා කරන එකේ කොටහක් Tamanට ලැබෙනවා කියන එක නෙමෙයි. අනිත් කෙනා ඒ බඳු කර්මයක් කරනකොට Tamanට පසුබිමක් හැදෙනවා. ඒකෙන් කර්මයක් කරගන්න. එහෙම. කුසලයක් එහෙමයි අකුසලයක් එහෙමයි. ඉතින් අනිත් කෙනා කොයිතරම් කුසල් කළා වුණත් අපට ඕන නම් ඒකට දායක නොවි සම්බන්ධ නොවි අනුමෝදන් නොවි පැත්තකටලා ඉන්නත් පුළුවන්. එහෙම. අනිත් කෙනා මොනතරම් අකුසල කර්මයක් කළත් Tamanට ඕන නම් ඒකට දායක නොවි සම්බන්ධ නොවි අනුමෝදන් නොවි ඉන්නත් පුළුවන්. දැන් මේ සම්බන්ධව හොඳම උදාහරණ තියෙනවා අපේ ශාසන ඉතිහාසයේ. මෙහිදී මහානායක හඳුරොත් ඒ පිළිබඳව පැහැදිලි කරනවා. මග මානවකයා බොහෝ පින්කම් කොට තවතිසා දෙව්ලොව ඉපද එහි රජ විය. ඔහු හා එක්ව පින්කම් කළ සෙස්සෝද එහිම උපන්හ. සුජාතා නම් වූ ඔහුගේ භාර්යාව මාගේ ස්වාමි පුත්‍රයා කරන පින් මටත් අයිතිය. මා පින් කළත් ඒවා ඔහුටත් අයිතිය. කියා සිතා කිසි පින්කමක් නොකොට හිමියා කරන පින්වලින්ම ස්වර්ගයට යන බලාපොරොත්තුෙන් සිට මරණින් මතු කෙකිනියක් ඌආය. මේ කතාව අනුව සැමියා කරන කර්මය බිරියට හෝ බිරිය කරන කර්මය සැමියාට හෝ මාපියන් කරන කර්මය දරුවන්ට හෝ දරුවන් කරන කර්මය මාපියන්ට හෝ හිමි නොවන බව කිය යුතුය. එබැවින් කර්මයකින් ඒ කර්මය කළ තැනැත්තා මිස අනෙකකු සුගතියට හෝ දුගතියට නොපමුණුවන බවද කිව යුතුය. කර්මය කරන අවස්ථාවේදී ඒ කරන පුද්ගලයා හා එක්ව වාසය කරන්නා වූද නෑදෑ මිතුරු සබඳකම් ඇත්තා වූද අන්‍යයන්ට කර්මයේ හිමි නොවන නමුත් ඇතැම් බලවත් කර්මයක විපාකය ලබන අවස්ථාවෙහිදී එය ලබන තැනැත්තාට හා එක්ව වාසය කරන්නා වූද සම්බන්ධකම් ඇත්තා වූද අන්‍යයන්ට ඒ විපාක එක්තරා ප්‍රමාණයකින් විඳින්නට සමහර අවස්ථාවලදී සිදුවන බව කිව යුතුයි. දැන් මෙතන කාරණා දෙකක් නායක හඳුරු මතු කරනවා. කර්මය කරන අවස්ථාවේ ළඟින් හිටියයි කියලා ඒ කර්මය බෙදිලා යන්නේ නැහැ. හැබැයි විපාකය ලබනකොට ළඟින් හිටියොත් ඒක එක්තරා ප්‍රමාණයකට බෙදී යන්න පුළුවන්. දැන් මේක හඳුන්වන්නේ කර්මයේ විපාක ඵලය සහ නිස්සන්ද ඵලය කියලා. එතකොට මේ විපාක ඵලය සහ නිස්සන්ද ඵලය අදාළ වෙන්නේ ඵලය සම්බන්ධ විපාක දෙන අවස්ථාවේ. කර්මය කරන අවස්ථාවේදී අර විදිහට ඒකට සම්බන්ධ නොවි හිටියොත් එතනත්තාට ඒ කර්මය කොහෙත්ම සම්බන්ධ වෙන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි මහානායකano මේ පැහැදිලි කරන්නේ. මගමානවකයා කුසල් කරනකොට සුජාතා කියන බිරිඳ ඒ ගැන කල්පනා කරපු විදිහ. ඒ වගේම අපිට පේනවා අකුසල් කරනකොටත් ඒකට සම්බන්ධ නොවි හිටියොත් ඒ අකුසලයේ කිසිදු සම්බන්ධයක් නැතුව ඕනනම් පවතින්න පුළුවන්. ඒකට හොඳම උදාහරණයක් තමයි අර කුක්කුට විත්ත වැද්ද සමග විවාහ වෙන සෝවාන් වෙච්ච සිටුදිය. සිටුදිය. එහෙමයි. එතකොට දැන් කුක්කුට මිත්ත වැද්දා දිනපතාම දඩේ මේ යනවා. එතකොට දුනු ඊතල ටික පවා අර බිරිඳට තමයි අරගෙන ගිහින් අතට දෙන්න වෙන්නේ. එහෙමයි. පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් දහම් අහලා කුක්කුට මිත්ත වැද්දත් දරුවෝ ටිකත් සෝවන් ඵලයටපත් වුණාට පස්සේ ඉතින් බිරිඳ සෝවන් වුන් නැද්ද කියලා අහනකොට බිරිඳ කල්ැතිවම සෝවන් වෙලා හිටියේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතනදි ගැටලුවක් මතුවෙනවා. ඉතින් සෝවන් වෙලා නම් හිටියේ ඇය විසින් කොහොමද අර දුනු ඊතලාදිය තමන්ගේ සැමියාට ගෙනihin දුන්නේ. එතකොට ප්‍රාණඝාතයට අනුබල දුන්නා වෙන්නේ නැද්ද? එතනදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතේ තුවාලයක් තියෙද්දි විස ඇල්ලුවොත් තමයි ඒ විස ශරීරගත වෙන්නේ. හැබැයි අතේ තුවාලයක් නැත්තම් ආවරණයක් ඇතුව විස ඇල්ලුවොත් ඒ විස ශරීරගත වෙන්නට විදිහක් නැහැ. නාබ්බනම් විස මන්නේති නත්ති පාපං අකුබ්බතෝ. එතකොට ඒ විස ශරීරගත වෙන්නේ නැතුව වගේ පාපය නොකල තැනත්තාට එහි ගැටලුවක් මතුවෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ එතනදි පැහැදිලි කරනවා. බිරිඳක් හැටියට තමන්ගෙන් කෙරෙන්නට ඕන වත්පිළිවෙත් ටික කළා නිසා මේ සතුන් මරන්න පව්කම් කරන්න මම මේ අනුබල දෙනවා කියන පදනමක එහෙම සිතුවිල්ලකින් ඒ කටයුතු කළේ නැහැ. එහෙමයි. දැන් මෙතනදිත් ඔන්න අපිට නැවත මතුවෙන්නට පුළුවන් අර චේතනාවේ ප්‍රශ්නය. ඒ කියන්නේ ඉතින් එතකොට දන්නේ නැද්ද මේ සත්තු මරන්නයි යන්නේ කියලා? සත්තු මරන්න යනවා කියලා දන්නවා. දන්නවා වුණාට ඇය විසින් කරන්නේ සැමියා Taman දුන්නත් නැතත් අර ටික අරගෙන යන්නේ. එතකොට බිරිඳකගේ වගකීම තමයි රැකියාවට හරි මොකක් හරි දෙයකට නික්ම යනකොට අවශ්‍ය භාණ්ඩ ටික සකස් කරලා සැමියා අතට පරිත්‍යාග ගෙනල්ලා දීම. ඒක බිරිඳගේ උපස්ථානය. එතකොට දැන් ඒකෙන් අරගෙන ගිහිල්ලා සත්තු මරනවද වෙන දෙයක් කරනවද කියන එක ඔහු විසිනුයි කරන්නේ. එතකොට දැන් අපි පහුගිය වැඩසටහන් වලදී කතා කළා චේතනාව කියලා කියන්නේ ඒ ක්‍රියාව කිරීමේදී ක්‍රියාසාධක බලයයි. එහෙමයි. එතකොට දැන් බිරිඳ විසින් මෙහි ක්‍රියාසාධක බලය හැටියට පවත්වා ගන්නේ මොකක්ද? සැමියාට කරන උපස්ථානය. එහෙමයි. එතකොට සැමියා ඒක අරගෙන ගිහිල්ලා සතා ඝාතනය කරනවාද කියන එක ඔහුගේ චේතනාව අනුව ඒක සිද්ධ. එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා එතනදී ඇයට එතන කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ අකුසල කර්මයක්. ඉතින් එතකොට අපිට පේනවා අකුසල් කරන පරිසරයක් තුල ඉන්න පුළුවන් අකුසල් නොකොට. කුසල් කරන පරිසරයක් තුල ඉන්න පුළුවන් කුසල් නොකොට. එහෙමයි. සැමියා කරන අකුසලයේ බිරිඳට යනවා නම් කුකුට මිද්ද වැද්දා කරපු පාපය බිරිඳටත් යන්න ඕනේ. සැමියා කරන කුසලය බිරිඳට ලැබෙනවා නම් අර මගමානවක කරපු කුසල් ටික සුජාතාවටත් ලැබෙන්නට ඕනේ. එතකොට එහෙම එකක් පේන්නේ නැහැ. නමුත් විපාකත්වයට පැමිණෙනකොට එහි විපාක ඵලය සහ නිස්සන්ද ඵලය කියන දෙආකාරයකින් දක්වලා තියෙනවා. කර්මය කරපු තැනත්තාට ඍජු විපාකයක් ලැබෙන්නට පුළුවන්. ඒ වගේම විපාක දෙන අවස්ථාවේ ළඟින් ඉන්න අයට යම් ප්‍රමාණයකට බෙදී යන්නට. එහෙමයි. උදාහරණයක් හැටියට අපි කිව්වොත් දැන් හිතමු තමන්ගේ ස්වාමියා පෙර භවයක කරගත්තු අකුසල කර්මයක් තියෙනවා යම්කිසි කෙනෙකුගේ අතපය කඩලා. දැන් ඒ අකුසල කර්මයේ විපාක දීම වශයෙන් මේ තනත්තා මේ භවයේදී වාහනයකට හසු වෙලා එහෙම නැත්නම් ගහකින් වැටිලා අතපය කඩාගෙන දැන් ඇඳ උඩට වෙලා ඒකේ පීඩාව විඳිනවා. දැන් බිරිඳට දරුවන්ට මොකද වෙන්නේ? වෙද මහත්තුරු හොයන්න වෙනවා, පත්තු බඳින්න වෙනවා, නිදි මරන්න වෙනවා, බෙහෙත් හොයන්න වෙනවා. දැන් ගොඩක් දේවල් වලට දුක් විඳින්න වෙනවා. එහෙමයි. එතකොට දැන් අර අතපය කඩන වෙලාවේ මේ බිරිඳ දරුවෝ සම්බන්ධ වෙලා නොතිබෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි දැන් විපාකත්වයට පැමිණෙනකොට ඒකෙන් අර ගලා යන එක්තරා කොටසක් අවට ඉන්න අයට භුක්ති විඳින්නට සිද්ධ වෙනවා. මේක කුසල අකුසල් දෙකටම මේ විදිහෙන් බලපාන. එහෙම. එතකොට ඒ සම්බන්ධවත් මහානායක හාමුදුරුව හොඳ උදාහරණ කීපයක් දක්වලා තියෙනවා. විපාක ඵලය, නිස්සන්ද ඵලයයි කර්ම ඵලය දෙවදෑරුම් වේ. එයින් විපාක ඵලය කර්මය කළ තැනැත්තාටම වේය. අනිකකට නොවේය. නිස්සන්ද ඵලය වනාහි අනුන්ටත් සාධාරණ වේය. මේ කාරණෙහි ආනන්ද සිටුහුගේ කතාව කිය යුතුයයි පරමත්ත දීපනී ටීකාවෙහි දක්වා ඇත්තේ. විපාක ඵලය යනු කර්මය කළ තැනැත්තාට ඒන් ලැබෙන ඵලය. නිස්සන්ද ඵලය යනු කර්මය කළ තැනැත්තාට ලැබෙන ඵලයෙන් ගලා යන ඵලය. ආනන්ද සිටු වනාහි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි සවැත් නුවර විසූ 40 කෝටියක් ධනෙ තිබූ මහ ධනපතියෙකි. ඔහු කිසිවෙකුට කවදාවත් සහල් මිටක් පමණවත් නොදෙන ලද තද මසුරෙකි. ඔහු මසකට දෙවරක් නෑයන් රැස් කරවා කිසිවෙකුට කිසිවක් නොදෙමින් ධනෙ රැස් කරන ලෙස ඔහුට අනුශාසනා කළේය. පුත්‍රයාට දිනකට තුන්වරක් බැගින් එසේ අනුශාසනා කළේය. කිසි පිනක් නොකොට අනුන්ද මසුරුකමෙහි පිහිටුවමින් අනුන්ගේ දීම්ද වළක්වමින් ජීවත් වූ හෙතෙම කලුරිය කොට සවැත් නුවර සමීපයේ පවුල් දහසක් ඇති රොඩී ගමක රොඩී ගැහණියක කුස පිළිසිඳ ගත්තේ. තමාගේ මසුරුකමින් පමණක් නොනැවති අනුන්ද මසුරුකමෙහි පිහිටුවීම වශයෙන් ඔහු කළේ බලවත් පාප කර්මයකි. පිළිසිඳ ගැනීමේ පටන්ම ඒ පාප කර්මය ඔහුට විපාක දෙන්නට විය. ඒ සැඩොල් ගමේ වැස්සියෝ එකටම රස්සාව කරමින් ජීවත් වූ පිරිසකි. ආනන්ද සිටුහුගේ කාලකන්නිකම ඔවුන්ද යටකොට ගලා ගියේය. ඔහු පිළිසිඳ ගැනීමෙන් පසු ගමේ සෑම දෙනාටම රස්සාව නැති විය. ඔවුන්ට ඉතා අමාරුවෙන් ජීවත් වන්නට සිදුවිය. කොතෙක් වෙහෙසි වැඩ කළත් පසුදින පිණිස සහල් පතක්වත් ඔවුන්ට ඉතිරි කරගත නොහැකි විය. මීට පෙර කවදාවත් සිදු නොවූ අන්දමට අපට අමාරුවට පත්වන්නට සිදු වී තිබෙන්නේ අපාතර ඇති කාලකන්ණියෙකු නිසා විය හැකියයි ඔහු දෙකොටසකට බෙදුනාහ. ඉන්පසු එක් කොටසකට හොඳ විය. ආනන්ද සිටුගේ මව සිටිනා කොටසට පෙරසේම විය. කාලකන්ණිය ඇත්තේ අපේ පිරිසේයයි නැවතත් ඔහු බෙදුනාහ. මෙසේ ක්‍රමෙන් බෙදි බෙදී යාමෙන් ආනන්ද සිටු පිළිසඳගෙන ඉන්නා පවුල වෙන්නූහ. අන්තිමේදී ආනන්ද සිටුගේ මව ඒ පවුලෙන්ද බැහැර කරනු ලැබුවායි. ඉන්පසු ඕ ඉතා දුක දුකින් ජීවත් වෙමින් දරුවා ප්‍රසූත කොට ඔහු තරමක් ලොකු වූාට පසු සිඟා කණු සඳහා කබලක් අතටදී පිටත් කර යවා ඒ ස්ත්‍රියද ඔහුගෙන් මිදුනාය. මේ කතාව දම්පියාටුවාවෙහි බාල වර්ගයේ සඳහන් වන්නේ ආනන්ද සිටුගේ අකුසල කර්ම විපාකයේ ඔහු උපන් පවුලටත් ගමේ සෑම දෙනාටත් එක්තරා ප්‍රමාණයකින් විඳින්නට සිදු බව මේ කතාවෙන් දත හැකියි. එතකොට ඒ විදිහට දැන් සාමාන්‍යයෙන් සමාජයේ කතා විවාහය තුලක් තියෙනවා. ඒ දරුවා පිළිසිඳ ගත්තට පස්සේ අපිට කිරි උතුරන්න වගේ හරියන්න ගත්තා. එහෙමයි. එහෙම කියන්නේ ඒ කියන්නේ දරුවා මව් කුසට ආපු ගමන්ම ඒ දරුවා අර විදිහට හුඟක් ලැබීම් තියෙන කෙනෙක් නම් මව්පියන්ටත් දේවල් ලැබෙන්න ගන්නවා. එතකොට දරුවා අර විදිහට කාලකන්ණියෙක් වුණොත් සසරේ බොහෝ අකුසල් කරගත්තු කෙනෙක් ලැබීම් ඇහිරෙන විදිහේ කර්මයක් ඇතුව නම් එන්නේ. අම්මා තාත්තටත් ඉතින් ඒකේ විපාකේ විඳින්නට සිද්ධ වෙනවා. එතකොට එතන කර්මය හුවමාරු වීමක් නෙමේ සිද්ධ වෙන්නේ. ඒ අදාළ කෙනා එහි මුඛ්‍ය විපාකය විඳිනවා. එහි නිස්සන්ද විපාකයේ හැටියට යම් ප්‍රමාණයක් අර ඇසුරු කරන අයට බෙදලා. ඒ කුසලයක් මේ විදිහට. කුසල් කරගෙන ආවහම ඒ අයගේ සැප විපාකය අනිත් අයට බහුලව බෙදී යන අවස්ථා පෙනෙනවා. දැන් ඒ සම්බන්ධවත් නායක හඳුන් මෙහි එක ප්‍රවෘත්තියක් දක්වනවා. පෙර තුන් අවුරුද්දක් වැඩකොට ලබාගත් ලක්ෂයක් වටිනා බත්තලිය පසේ බුදුන් වහන්සේට පිදූ ගැමියා ඒ පිනෙන් බොහෝ කලක් දෙව්සැප විඳ අප බුදුන් වහන්සේගේ කාලෙහි සවැත් නුවර කුලගේක පිරිසද ගත්තේ. ඔහු පිළිසඳගත් දිනේ පටන් ඒ ගෙයි කිසිවෙකුට කිසි දුකක් නොවිය. එබැවින් ඒ කුමරාට සුඛ කුමාර යන නම් තැබීය. ඒ ගෙයි කිසිවෙකුට දුකක් නොවීම සෑම දිනාටම සැප ලැබීම ඒ කුමාරයාගේ කුසලයේ ඵලයකි. ඒ කතා ප්‍රවෘත්තියෙන් එක් අයෙකුගේ කුසල කර්ම ඵලය තරමකින් හෝ තරමකින් ඔහු හා සම්බන්ධව ඇති අන්‍යයන්ටත් ලැබෙන බව තේරුම් ගත හැකියි. දැන් මේ වගේම තමයි අපිට හමු වෙන්නේ දැන් සීවලී මහරහතන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේ උනත් ටිකක් දුෂ්කර ගමනක් වඩිනකොට අවශේෂ භික්ෂූන් වහන්සේලා සමග සීවලී හාමුදුරුවෝ ඉන්නවද කියලා විමසා බලපු බව සඳහන් වෙනවා. ඒ මොකද දැන් සීවලී හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාවයි ඒ කුසල බල දැන් බුදුරජාණන් වහන්සේ ඊට වඩා ලාභී සීවලී හාමුදුරුවන්ගේ පාරමිතාව බුදුරජාණන් වහන්සේගේ පාරමිතාවේ අහලකින්වත් තියන්න පුළුවන් කමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ බඳු පැතුමක් ඇති කරලා නැහැ. ඒ කියන්නේ අවසාන භවයේ ලාභීන් අතර අග්‍ර වෙන්නට කියලා හැම ප්‍රාර්ථනාවක් බුදුරජාණන් වහන්සේට නැහැ. එහෙම. ඒ නිසා බුදුරජාණන් වහන්සේට බෝසත් අවදී රැස් කරගත්තු යම්කිසි කුසල කර්ම වගේම අකුසල කර්මත් Taman සතුව තියෙන නිසා සීවලී හාමුදුරන්ටත් එහෙම තියෙනවා. තිබුණා වුණාට සීවලී හාමුදුරුවන්ට එහෙම ආහාර නොලැබීමේ කර්ම තිබුණා වුණාට ඒවා ඉස්මතු වෙන්න විදිහක් නෑ අර ප්‍රාර්ථනාවෙන් ඒක යටපත්. එතකොට බුදුරජාණන් වහන්සේට කොතෙක් ලාභී ගුණය තිබුණා වුණත් උන්වහන්සේ බඳු පැතුමක් ඇති කරගෙන ඇති කරලා නැති නිසා උන්වහන්සේට අර වගේ කර්ම තිබුණොත් ඒවා මතුවෙන්න පුළුවන් අර සුදුසු අවස්ථාවේ. අර බුදුරජාණන් වහන්සේගේ පැතුම උනේ බුද්ධත්වය. එතනට බාධා කරන්න මාරයටවත් පුළුවන් කමක් නැහැ. අර සීවලී හාමුදුරන්ගේ පැතුම අර විදිහට ප්‍රත්‍යලාභීන්ගෙන් අග්‍රවෙන. ඉතින් ඒ උන්වහන්සේගේ ප්‍රාර්ථනාව සහ ඒක ඉලක්ක කොටගෙන සිද්ධ කරන ලද කර්ම බලය උන්වහන්සේ සමග එක්ව යන අනිත් අයටත් එතකොට බෙදී යනවා ඒකේ විපාක. එහෙම. එතකොට ඒ ඒ වගේ අවස්ථාවල අපට පැහැදිලි වෙනවා කුසල කර්ම විපාකය සහ අකුසල කර්ම විපාකය විපාක දෙන අවස්ථාවේදී අදාළ කෙනාට වගේම ඇසුරු කරන අයටත් යම් ප්‍රමාණයකින් ඒකේ සැප හෝ දුක් ඵලය බෙදී යන ආකාරය. නමුත් කර්මය හොමාරු වීමක් නැහැ. කර්මය අනිත් අය විසින් කරනකොට තමන් ඇසුරු කරන බිරිඳ, සැමියා, දරුවා, අම්මා තාත්තා, ඥාතියා, මිත්‍රයා කර්ම කරනකොට ඒවට සහායක වෙන්නට අවස්ථාවක් සැලසෙනවා. ඒකෙන් යහපතක් කරගන්නවා. දැන් ওই වගේම පටලවා ගත්ත තැනක් තියෙනවා දරුවෙක් මහාන කළාම හතර වර්ගයක් නිවන් දකිනවා. දැන් ඒ කියන කතාවත් මේ වගේ කතාවක් තමයි. ඒ කියන්නේ දරුවා මහාන කරපු පමණින් හතර වර්ගයක් නිවන් දකින්නේ නැහැ. දරුවා මහාන කළාම ඒ දරුවා පැවිද්දට යොමු කිරීම නිසා මව්පියන් යම් කුසලයක් කරගන්න. ඊට පස්සේ එතනින් එහාට ඒ තමන්ගේ හාමුදුරුව ඇසුරු කරමින් අර මව්පියෝ මව්පිය දෙපාර්ශ්වයේ ඥාතීන් ඒ අය කුසල් දහම් කරන ಗುಣදහම් වඩන ප්‍රමාණයත් එක්කලා තමයි ඒගොල්ලෝ නිවන් දකින්නේ. එතකොට තමන් එකේනා පැවිදි කරලා තමන් සුපුරුදු විදිහට පස්පව් දසා කුසල් කර කර හිටියයි කියලා ඉතින් හතර වර්ගයක් නිවන් දකින්නේ නැහැ. ඉතින් අතන්දි පසුබිමක් හැදෙනවා තමන්ට කුසල් දහම් කරගන්න. අපේ ස්වාමීන් වහන්සේ අපිට මේ වන විට පැහැදිලි කරමින් දෙන්නේ මේ විපාකය කොයි විදිහටද ගලාගෙන යන්නේ කියන එක. අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ මනුස්ස ලෝකය ගත්තත්, තිරිසන් ලෝක ගත්තත් මේවා විවිධාකාර විදිහට බෙදිලා තියෙනවා. හැම මිනිස්යාමත් මනුස්ස ලෝකෙ හිටියට අපේ ස්වාමිනස එකිනෙකාට වඩා වෙනස්. ඔව්. මේ එකිනෙකාගෙන් වෙනස් වන්නේ කර්මය හේතු කොටගෙනද එහෙම නැත්නම් ග්‍රහ බලපෑම හේතු කොටගෙනද අපේ ස්වාමිනා? දැන් අපි තේරුම් ගන්නට ඕන මේ ලෝකයේහි දේවල් ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල කියන સિદ્ધාන්තය මත. එහෙමයි. එතකොට හේතුඵල ක්‍රියාවලිය දක්වලා තියෙනවා කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා පැති පහකින්. එහෙමයි. එතකොට එතන කම්ම නියාමය කියන්නේ එක සාධකයක්. තවත් සාධක තියෙනවා ජීවිතයට බලපාන. කර්ම සාධකයේ කොතෙක් තිබුණා වුණත් අවශේෂ සාධක සම්පාදනයේ නොවුනොත් ඒ කර්මය යටපත් වෙන්නට පුළුවන් කියන බව අපි මුල් වැඩසටහන් වලදී කතා කළා. එහෙමයි. එතකොට ඒකට බලපාන හේතුත් අපි කතා කළානේ අර උපදි ගත් කාල ගති උපදි ප්‍රයෝග කියන කාරණා. එහෙමයි. එතකොට කාල සම්පත්තිය වුණොත් කුසල කර්ම මතුවෙනවා කාල විපත්තිය වුණොත් අකුසල කර්ම. ඊළඟට ගති සම්පත්තිය වුණොත් කුසල කර්ම මතුවෙනවා ගති විපත්තිය වුණොත් අකුසල කර්ම. එහෙමයි. ඊළඟට උපදි සම්පත්තිය වුණොත් කුසල විපාක මතුවෙනවා උපදි විපත්තිය වුණොත් අකුසල විපාක මතුවෙනවා. ප්‍රයෝග සම්පත්තිය වුණොත් කුසල විපාක මතුවෙනවා ප්‍රයෝග විපත්තිය වුණොත් අකුසල විපාක මතුවෙනවා. එහෙමයි. මේ විදිහට කුසල අකුසල කර්මය වුණත් හැම විටම මතුවෙන්නේ නැහැ. ඒක මතුවෙන්නේ ඒ සඳහා ගැළපෙන සාධක ක්‍රියාත්මක වුණොත් විතරයි. ඊළඟට අපි තව කතා කළා අර ලෙඩ රෝග ආදිය හැදෙන්නේ කර්මයෙන්මද එහෙම නැත්නම් කර්මජ රෝග කොහොමද වළක්වන්නේ? ඒ ප්‍රශ්නේදී අපි කතා කළා ලෙඩ රෝග ආදී හැදෙන්න විවිධ හේතු සාධක තියෙන්න පුළුවන්. එහෙම. ඒ කර්මය එක හේතුවක් විතරයි. එහෙම. එතකොට අර සැප දුක් ලැබීම පිට. සැප දුක් ලැබෙන්න වාතය කිපීම, පිත කිපීම, සෙම කිපීම, තුන්දොස් කිපීම, පරෝපක්‍රම, ඍතුජ දෝෂ, ඍතු විපර්යාස මේ හැම දෙයක්ම බලපවත්වනවා. එතකොට කර්මය කියලා කියන්නේ එතනත් එක සාධකයක් හැටියටයි දැක්වේ. අන්න ඒ වගේ පුද්ගල ජීවිතයක සැප දුක් ආදිය ලබන්නට එක සාධකයක් තමයි කර්ම සාධක. එතකොට ග්‍රහ තාරකා ආදී ඊට බලපානවද කියලා බැලුවහම ග්‍රහ තාරකා වල පිහිටීම මත එක්තරා විද්‍යාවක් සකස් කරගෙන තියෙනවා. මේක අපිට පැහැදිලි කරන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයා සක්විති රජ වීම හෝ බුදු වීම වෙන්න පුළුවන් කියලා අර බ්‍රාහ්මණයෝ කිව්වේ මොනවද දිහා බලලාද? අංග ලක්ෂණ බලලානේ. එහෙමයි. එතකොට කවුද? කොණ්ණඤ්ඤ බ්‍රාහ්මණයා එකහෙලාම කිව්වා ඒකාන්තයෙන් බුදු වෙනවා. එහෙමයි. ඒකාන්තයෙන් බුදු වෙනවා කියන්නේ මොකක් බලලාද? ඌර්ණ රෝම ධාතුව දක්ෂිනාවර්තව කරකිලා තිනවා බලලා. බලලා. දැන් බුදුහාමුදුරුවෝ බුදුනේ ඌර්ණ රෝම ධාතුව දක්ෂිනාවර්තව කැරකිච්ච නිසාද එහෙම නැත්නම් දක්ෂිනාවර්තව කැරකුණේ බුදු වෙන නිසාද එතකොට ওই දෙකේම යම් සාධක තියෙනවා එහෙමයි දක්ෂිනාවර්තව ඌර්ණ රෝම ධාතුව කැරකිච්ච නිසා බුදු වුණා නෙමෙයි එහෙමයි හැබැයි බුදු වෙන බව හඳුනා ගන්නට ලක්ෂණයක් වුණා ඌර්ණ රෝම ධාතුව දක්ෂිනාවර්තව කැරක. එහෙනම් ඒක අපිට බැහැර කරන්නත් බෑ. එහෙමයි ඒක බැහැර කරන්න බැරි ඇයි? ඒකටත් යම්කිසි කර්ම ශක්තියක් බලපාලා තියෙනවා. සාංශාරික ඒ උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණම පිහිටන්නේ නිකන් නෙමෙයි. එහෙමයි. ඒවට සුදුසු සාංශාරික කුසල කර්ම නිසා. එතකොට ඒ බඳු කුසල කර්ම ඇතුව එන කෙනෙකුගේ ඒ බඳු ගති ලක්ෂණ ප්‍රකට වෙනවා. එහෙමයි. ඒ බඳු ගති ලක්ෂණ ප්‍රකට වෙන කෙනෙකුගේ ගති ලක්ෂණ දිහා බැලුවහම කියන්න පුළුවන් මෙයා මේ බඳු කර්ම ශක්තියක් ඇතුවයි එන්නේ. එහෙමයි. ඒ බඳු කර්ම ශක්තියක් ඇති කෙනෙක් උත්සාහ කළොත් අනිවාර්යෙන් මෙතනට යන්න පුළුවන්. එහෙම. අන්න එතකොට අපිට දැන් මේ සාධක එකතු කරලා යම්කිසි රටාවක් හදාගන්න පුළුවන්. අන්න ඒ වගේ විද්‍යාවක් තමයි ජ්‍යොතිෂය කියන්නේ. ජ්‍යොතිෂය ඇත්තටම ගත්තහම මේ බටහිර විද්‍යාවටත් වඩා ඉදිරියට ගිය ගැඹුරු විද්‍යාවක්. බටහිර විද්‍යාවේ ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙන්නේ භෞතික සාධක ගැන විතරනේ. එහෙමයි. ඒකනේ ඒක භෞතික විද්‍යාවයි කියන්නේ. එහෙමයි. නමුත් ජ්‍යොතිර්විද්‍යාව තුළ ඊට වඩා භෞතික සාධක වගේම ඍතුගුණ ඊළඟට කර්ම සාධක මේ ගොඩක් දේවල් පිළිබඳව සැලකිලිමත් වෙලා තියෙන බව පේනවා. ඉතින් එතකොට ග්‍රහ නක්ෂත්‍ර තාරක ආදිය කියන්නේ මේ ශාස්ත්‍රය සඳහා සාධක කරගන්න කරුණු ටික. අර දැන් කොණ්ණඤ්ඤ තාපසතුමා ඌර්ණ රෝම ධාතුව දිහා බලලා මෙයා බුදු වෙනවා කියලා කිව්වා වගේ පුද්ගලයේ උත්පත්ති අවස්ථාවේදී තියෙන ඒ ග්‍රහ තාරකාදිය පිහිටලා තියෙන්නේ කොහොමද? ඒ මොන වගේ ඍතු ගුණ තියෙන වෙලාවකද උපන්නේ කියන කාරණය මත මේ තනත්තා කෙබඳු කුසල කුසල කර්ම අරගෙන ආපු කෙනෙක්ද කියලා නිගමනය කරන්නට ගන්න එක්තරා ශාස්ත්‍රයක් තමයි ජෝතිෂය. එහෙමයි. ඉතින් එතකොට කෙනෙකුට ওই දෙපැත්තට තර්ක කරන්න පුළුවන්. එහෙමයි. ඒක තවසරා පෙසන සාධකයේ ගැන බලන කෙනාට කියන්න පුළුවන් මේ සාධකයේ නිසයි මෙහෙම වෙන්නේ කියලා. එහෙමයි. කර්ම සාධකයේ ගැන බලන කෙනාට කියන්න පුළුවන් කර්මයේ නිසයි මෙහෙම උනේ. එහෙමයි. එහෙමයි. එතකොට ජ්‍යොතිෂය කියන්නේ නිර්ණායකයක් එතකොට. ජ්‍යොතිෂය කියලා කියන්නේ එක්තරා විද්‍යාවක්. එහෙමයි. එතකොට ඒ විද්‍යාව සකසගෙන තියෙන්නේ අර වගේ දීර්ඝ කාලයක් අධ්‍යයනය කරලා මේ මේවා කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි අර කතා කළේ ඒ ඒ සසරේ කරන ලද කර්ම ශක්තිය මත අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටනවා. එතකොට දීර්ඝ කාලයක් මේක හොඳට අධ්‍යයනය කළාම එතකොට ඍෂිවරයෙක් වගේ මනස දියුණු කරගත්තු කෙනෙක් ඊළඟට පුබ්බේ නිවාසානුස්සති ඥාණය උපදවා ගන්න පුළුවන් කෙනෙක්. එතකොට බලන මේ සාධකයේ ගොඩ නැගුණේ කවර හේතු නිසාද? එහෙමයි. එතකොට ඒ තනත්තාට අධ්‍යයනය කරන්න පුළුවන් මේ මේ සාධක නිසා තමයි මේ ලක්ෂණ පිහිටන්නේ. එතකොට ඒකෙන් යම්කිසි න්‍යායක් හදන්න පුළුවන් මේ සාධකයේ තියෙනවනම් මෙන්න මේ වගේ කර්ම ඇති කෙනෙක්. හැබැයි අපිට ඒකෙන් ස්ථාවරව කියන්න පුළුවන් කමක් ඒ සාධක තිබුණොත් අනිවාර්යෙන් මෙහෙම වෙනවායි. ඒ මොකද අපි දැන් පහුගිය වැඩසටහන් වල දිගටම කතා කළා සාංශාරිකව ගෙනෙන කුසලා කුසල කර්ම විපාකය පසුබිමක් හදන්නට පුළුවන්. දැන් පසුබිම හැදුවට ඒ මොහොතේ එතනත්තා ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහටද කියන එක ඒ ඒ වෙලාවේ මතුවෙන සාධකත් එක්කලා තීරණය. එහෙමයි. ඒ නිසා ධර්මයේ සඳහන් වෙන්නේ කම්ම නියාමයේ එකක්. බීජ නියාමයේ තව එකක්. ඍතු නියාමයේ තව එකක්. ඇත්තටම දැන් ජ්‍යොතිෂය ආදී ගත්තන් පස්සේ අපිට ධර්මානුකූලව පැහැදිලි කරගන්න වෙන්නේ එතන තියෙන එක්තරා ඍතු නියාමය. මේ ග්‍රහ නක්ෂත්‍ර තාරකාදීන් මත සිද්ධ වෙන්නේ සීතෝෂ්ණවල යම් යම් අඩු වැඩි වීම. වෙනස් වීම. එහෙමයි. ඒතර ඒකත් හදින් බලපාන. දැන් අපිට පිළිගන්නට සිද්ධ වෙනවා මත්දහනේ සූර්යාලෝකය තදින් පවතින වෙලාවේ උණුසුම අධික වෙලාවේ අපි මනස එකඟ කරගන්න භවනා කරන්න හැදුවට පාරිසරික සහයෝගය එකට අඩුයි. හැබැයි උදෑසන කාලේ සිසිල් වෙලාවක අපි භවනා කරන්න මනස එකඟ කරගන්න හැදුවොත් ඒකට පාරිසරික සහයෝගයක් හොඳින් තියෙනවා. එහෙමයි. එතකොට සිත එකඟ කරගන්නවද නැද්ද කියන එක තමන්ගේ සිත පිළිබඳ කාරණයක්. හැබැයි සිත පිළිබඳ කාරණයට යම් සහයක් හෝ බාධකයක් වෙනවා පාරිසරික සාධක. එහෙමයි. එතකොට අන්න ඒ වගේ තමයි ඔය ජ්‍යොතිර්විද්‍යාව, වාස්තු විද්‍යාව ආදී ගොඩනගලා තියෙන්නේ. එහෙමයි. මේ මේ සාධක තිබුණොත් මෙහෙම වෙනවයි. එතකොට නමුත් අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි උත්පත්ති අවස්ථාවේදී ග්‍රහයන්ගේ පිහිටීම යම්කිසි විද්‍යාවක් අනුව සනාත කරගෙන හඳුනාගෙන මෙන්න මේ මේවා වෙන්නට පුළුවන් කියලා කියන්නේ ඒ උපදින අවස්ථාව වෙනකොට ඔහු සාංශාරිකව ගෙනත් තියෙන සාධක. එහෙමයි. ඒ සාධක ටික මත අනුමාන කරන්නට පුළුවන් ඉදිරියට මෙහෙම මෙහෙම වෙයි කියලා. හැබැයි මේ ජ්‍යොතිෂයෙන් කියන කාරණේ එහෙමම වෙනවද? අඩු වෙනවද? වැඩි වෙනවද කියන මේ තුන් පැත්තකට යන්න පුළුවන් ඔහු මේ ජීවිතේ ක්‍රියාත්මක වෙන ආකාරය. එහෙමයි. එතකොට මේ ජීවිතය තුළ ඔහුට සත්පුරුෂයෝ ලැබිලා, කල්යාණ මිත්‍රයෝ ලැබිලා සද්ධර්මයේ ශ්‍රවණය කරන් ලැබිලා යෝනිසෝ මනසිකාරය අවදි කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ඥානවන්තව යොමු වෙනවා නම් අර බොහෝ දේවල් ඔහුට වෙනස් කරගෙන යන්න පුළුවන්. එහෙමයි. හැබැයි ඉතින් ජ්‍යොතිෂය වගේම ධර්මයක් දන්න කෙනෙක් ඒක අධ්‍යයනය කළොත් ඒ තනත්තාට වඩාම ස්ථාවරව යම් යම් කාරණා පැහැදිලි කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ජ්‍යොතිෂය අනුව මේක සිද්ධ වෙනවද? එහෙම නැත්නම් කර්මය මත මේවා සිද්ධ වෙනවද කියන එක අපිට එහෙම වියුක්ත කරලා ගන්න පුළුවන් කමක් නැහැ. මොකක් නිසාද? ඍතු නියාමයන්ට බලපාලා තියෙනවා, කර්ම නියාමයන්ට බලපාලා තියෙනවා, බීජ නියාමය ගත්තන් පස්සේ බීජ නියාමය කියලා කියන්නේ මව්පියන්ගෙන් එන ප්‍රවේණි උරුමය. එහෙමයි. එතකොට දැන් සමහර ලෙඩ රෝග තියෙන්න පුළුවන් ප්‍රවේණි උරුමයෙන් නිසා ජනිත වෙන්න. දියවැඩියාව අම්මා තාත්තගෙන් ජානවලින් එන්න පුළුවන්. එතකොට හෘද රෝග ආදී ඥාන වලින් එන්න පුළුවන්. කොලෙස්ටරෝල් ඒ කියන්නේ මේද තැම්පත් වීම ඥානමය වශයෙන් එන්නට පුළුවන්. එතකොට ඒක කර්මයක් නිසාවත් ඍතුව නිසාවත් ආවා කියලා කියන්න බෑ. ඒක අර මූල හේතුන් නිසා. එහෙමයි. එතකොට මූල හේතුන් නිසා මේ ප්‍රශ්නේ ආවයි කියන එකට අපිට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. ඔය විදිහට ඔය සියල්ලම එක්කලා ඊළඟට චිත්තනියම් අපේ සිත වැඩ කරන රටා. ඒතර චිත්ත නියාමය අතික්‍රමණය කරන්න බෑ. හැබැයි අපිට සිත් සංශෝධනය කරන්න පුළුවන්. එතකොට ඔය සියල්ලක් එකතු කරගෙන තමයි අපට පුද්ගලයෙකුගේ ජීවිතය තීරණය කරන්න වෙන්නේ. එතකොට කම්ම නියාමය සහ මේ ග්‍රහතාරක ආදිය කියලා කියන්නේ අපිට පැති දෙකකින් පෙනෙන සාධක වර්ග දෙකක් පමණයි. ඒ සමස්තයකට එකතු කරලා ගත්තොත් තමයි අපිට නිවැරදි නිගමනයකට එන්න පුළුවන්. එහෙම. දැන් ඒක මහානායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා. මන්දාශකයන් වීම, දීර්ඝාශකයන් වීම, රෝග බහුලයන් වීම, නිරෝගීන් වීම, විරූපීන් වීම, රූමතුන් වීම, අල්පේශාක්‍යයන් වීම, මහේශාක්‍යයන් වීම, ධනවතුන් වීම, දිලින්දන් වීම, කුලවතුන් වීම, කුලහීනයන් වීම, නුවණැතියන් වීම, මෝඩයන් වීම යනාදී සත්වයන් භේදයට පැමිණීමේ හේතුව අතීත කර්මයේ බව තථාගතයන් වහන්සේ විසින් වදාන ලද්දේ. චුල්ලකම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සියල්ලම. මොකද අර මේ සුභ මානවකේ ඇවිදින් අහනවනේ මේ මේ බෙදීම ඇති වෙන්නේ කොහොමද කියලා. එහෙමයි. ඒතර කම්මං සත්‍යේ විභජති අදිදං හීනප්පන්තයි. කර්මය විසින් තමයි සත්‍යය මේ උස් පහත් වශයෙන් බෙදා දක්වන්නේ කියලා. උපන් සත්වයනට කලින් කල වරින් වර නොඑක් ආකාර සැප සම්පත් හා දුක් විපද්ද කර්මයේ හේතු කොටගෙන ලැබෙන බව බුදුදහමේ දැක්වේ. ඊළඟට නායකහර පැහැදිලි කරන රජුන් වීම, යුව රජුන් වීම, සෙන්පතියන් වීම, එමතියන් වීම, සිටුවරුන් වීම, වෙළඳුන් වීම ආදී මේ බොහෝ කාරණා කියාගෙන ගිහිල්ලා නායකහඳුරු දක්වනවා. දන් පින් කරන්න උන් වීම, මසුරන් වීම යනාදීන් සත්වයන් අනේකාකාරයෙන් භේදයට පැමිණීමේ හේතුව ග්‍රහ බලය බව ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ දැක්වේ. එතකොට කර්මය ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ අර විදිහට පැහැදිලි කරනවා ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියනවා මේවට හේතුව මේ ග්‍රහ බලයයි කියලා. කලින් කලට සත්වයාට නොඑක ආකාර සැප දුක් ලැබීමේ හේතුවත් සත්වයා විසින් හොඳ නරක නොඑක් වැඩ කරන්නට පටන් ගැනීමේ හේතුවත් ග්‍රහ බලයම බවද ජ්‍යොතිෂ ශාස්ත්‍රයේහි දක්වයි. ඊට පස්සේ උන්වහන්සේ මේක පැහැදිලි කරනවා හොඳින් වැවී ඇති ගොයමක් ගැන කතා කිරීමේදී ඒ ගොයම හොඳින් වර්ෂාව ලැබීම නිසා එසේ වැවී ඇත්තේ යයිද කිය හැකිය. ගොයම දිහා බලනකොට මේක හොඳට වර්ෂාව ලැබිලා තිනවා හොඳට පොහොර ලැබිලා තිනවා ඒකයි මේක හැදිලා තියෙන්නේ කියලා කියනවා. ගොවියාගේ හොඳින් වැඩ කිරීම නිසා එසේ වැවී ඇත්තේ යයිද කිව හැකිය. කෙනෙකුට හිතන්න පුළුවන් ඉතින් ගොවියා තමයි ඒක කල්පනා කරලා නිසි කාලයට බීජ ටික දාලා හොඳට වතුර පොහොර බැඳලා එහෙම කරලා තියෙන්නේ. නිසා ගොවියාගේ දක්ෂතාවය නිසායි මෙහෙම වුනේ. එහෙම. කෙනෙකුට කියන්න පුළුවන් නෑ ගොවියාගේ දක්ෂතාවය නිසා නෙමෙයි මේ මේ වැස්ස ටික හැම වතුර ටික හොඳට ලැබිච්ච නිසායි මෙහෙම වෙලා තියෙන්නේ. එතකොට බිමෙහි සරුබව නිසා එසේ වී ඇත්තේ යයිද කිව හැකිය. ඒ කරුණු තුනෙන් එකක්වත් ප්‍රතික්ෂේප නොකළ හැකිය. එමෙන් සත්වයන් ගැන කතා කිරීමේදී අතීත කර්මය සත්වයාගේ නානත්වයට හේතුව වශයෙන්ද කිව හැකිය. ග්‍රහබලය සත්‍යයන්ගේ නානත්වයට හේතුව වශයෙන්ද කිව හැකිය. ඒ දෙකින් එකකොදු ප්‍රතික්ෂේප නොකළ හැකිය. ගොයම වැඩිවීමට හේතු වන වැස්සත් අපට පෙනෙන්නේ. ගොවියා වැඩ කරනවත් අපට පෙනෙන්නේ. බිමේ සරු බවත් අපට දැකිය හැකිය. එබැවින් ඒ කරුණු තුනම ගොයම වැඩිීමේ හේතු වශයෙන් අපට ලෙහසියෙන්ම තේරුම් ගත හැකිය. කර්ම බලය හා ග්‍රහ බලය එසේ නොවේ. සත්වයෙකුගේ අතීත කර්ම අපට පෙනෙන්නේ නොවේ. ග්‍රහයන් පෙනෙන්නේ ග්‍රහ බලයෙන් යම් කිසිවක් සිදුවන බවක් අපට පෙනෙන්නේ නොවේ. එබැවින් ඒ කරුණු දෙකම ගැඹුරු කරුණු දෙකකි. ලෝකෙහි මිනිස්යන්ට සැප දුක් ඇති කරන ඇසට නොපෙනෙන කොහි තිබෙනවාද කෙසේ තිබෙනවාද කියා දැනගත නොහෙන හේතු කොටසකුත් ඇති බව නුවණින් ලෝ තත්තු සලකා බලන්නකොට දත හැකිය. පරිස්සම් නොවීම රෝග හට ගැනීමේ හේතුවක් බව කවුරුත් දනිති. සමහර කෙනෙකුට කෙසේ පරිස්සම් වුවත් නිරෝගීව වාසය කරන්නට නොලැබෙන බවත් සමහර කෙනෙකුට කිසිම පරිස්සමක් නැතුව නිරෝගීව බොහෝ කල් ජීවත් විය හැකි බව නුවණින් ලෝකයේ දෙස බලතොත් දැකිය හැකි වනු ඇත. දැන් මේවා ඊටාම වැදගත් කාරණා කියන්නේ දැන් සමහර වෙලාවට ආහාර පාන සම්බන්ධ කතා කළා වුණත් ආහාර පාන ගැන සැලකිලිමත් වෙනකොට කෙනෙක් හිතන්න පුළුවන් මම නම් එහෙම මොකක්වත් ගැන එහෙම සැලකිල්ලක් වෙන්නේ නැහැ. හැබැයි මට මොකුත් අසනීපෙකුත් නැහැ. එහෙමයි. ඒතර සමහර කෙනෙක් ඒවා ගැන හරියට පරිස්සම් වෙනවා ඒත් අසනීප. එතකොට බැලු බැලමට පේන්නේ මේ පරිස්සම් වෙන නිසා තමයි මේ අසනීප හැදෙන්නේ කියලා. හැබැයි පරිස්සම් නොවන සමහර අය ඉන්නෝ ඒ පරිස්සම් නොවීම නිසා ලෙඩ වෙලා. එහෙමයි. එතකොට සමහරුන්ට පරිස්සම් නොඋනයි කියලා ප්‍රශ්නයක් වෙලා නැහැ. සමහර පරිස්සම් නොඋනයි කියලා ලෙඩ වෙලා. සමහරුන්ට පරිස්සම් වුණාම ප්‍රශ්නයක් නැහැ. සමහරු පරිස්සම් වෙන්න ගියාම ඒගොල්ලන්ට ප්‍රශ්නයක්. එහෙමයි. එතකොට එකවර තීරණය කරන්න අමාරුයි පරිස්සම් වීමද සුදුසු පරිස්සම් නොවීමද කියලා. ඒතර ඒවා පිටපස්ස තවත් හේතු සාධක තියෙනවායි කියන එක ඒකෙන් අපිට පේනවා. ලබාගත් මිල මුදල් ආදී දේවල් සමහර කෙනෙකුට කොහොමවත් පරිස්සම් කරගත නොහැකි බවත් සමහර කෙනෙකුට අයත් දේවල් පරිස්සම් නොකලත් රැකෙන බවත් දත හැකි වනු ඇත. සමහර කෙනෙකුන් වරද නොකර කෙසේ පරිස්සම් වී සිටියත් අපකීර්තියට පත්වන බව එබඳු අයගේ නිවරද පවා වරද වශයෙන්ගෙන අන්‍යයන් ගරහා කරන බව සමහර කෙනෙකුන් නොයෙක් පව්කම් කරමින්ම කීර්තිමත්ව යෙදෙන බවක් එබඳු අය කරන පව් පවා ලෝකයා හොඳ හැටියට සලකන බව නුවණින් ලෝකයේ දෙස බලතොත් දැකිය හැකි වනු ඇත. මාපියන් විසින් බොහෝ වියදම් කොට පාසල් ලැබුණ නමුත් මොනම දැනුගත්කමක්වත් නැතිව මෝඩයන් ලෙස ඉන්න අයත් උපකාරකාරයන් නැතිකමින් විද්‍යාස්ථානයකට ඇතුළු උගෙනීමක් නොලබාම මහ පඬිවරුන් වී ඉන්න අය ලෝකයේහි ඇතිය ඇත්තාහ මාපියාදීන්ගෙන් බොහෝ වස්තුව ලබාද දිලිඳුව ඉන්න අයත් කිසිවකුගෙන් කිසිම උදව්වක් නොලබාම මහ දනිසුරන් වී ඉන්න අයත් ලොව ඇත්තාහ උත්සාහය ධනවත් වීමේ හේතුවක් ලෙස සෑමදෙනාම පිළිගන්නාහ සමහරු ධනවත් වීමට බොහෝ උත්සාහ කරති එහෙත් ඔවුන්ට ඒ අදහස මුදුන්පත් කරගත හැකි නොවේ මහත් වූ උත්සාහයෙන් යමක් ලබා ගත්තත් එය කවරාකාරයකින් හෝ ඔවුන්ගෙන් නැතිවන්නේ. අනිකකු විසින් ධනය දුන්නත් එය ඔවුන් වෙත නොරැඳේ. සමහර උත්සාහයක් නැතිවම ධනවත් වෙති. මේ ආදී කරුණ ගැන සලකා බලතොත් මිනිසයන්ට සැප දුක් ලබා දෙන නොපෙනෙන හේතු කොටසකුත් ඇති බව තේරුම් ගත හැකිය. කර්ම බලය, ග්‍රහ බලය යන දෙකම ඒ නොපෙනෙන හේතු වලට අයත්ය. සත්‍යයන්ගේ නානත්වය හා ඔවුන් ලබන සැප දුක් වලට හේතු සෙව් බුද්ධාදීහු කර්ම බලය පැවසූහ. ඒ ගැන සෙව් ඇතම් ඍෂියුහු ග්‍රහ බලය දුටයි. එතකොට නායක හඳුරු පෙන්වන්නේ මේකෙදි අර කර්මය කියන සාධකේ ඊටාම සූක්ෂමයි. එහෙමයි. ඒ සාධකය ප්‍රතජන පුද්ගලයෙකුට යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන් වුණාට එහි සූක්ෂම ස්වභාවය නිසා ඒක සාමාන්‍ය කෙනෙකුට ਸਰව සම්පූර්ණයෙන් ගෝචර වෙන්නේ නැහැ. ඒක ගෝචර වෙන්නේ ਸਰවඥන් වහන්සේගේ මහා කම්ම විභංග ඥාණයටයි. ਸਰවඥතා ඥාණය. එහෙමයි. එතකොට ඒ නිසා සම්මා සම්බුදුවරු පෙන්වනවා අර අවශේෂය පෙන්නනවට එහා ගිය සූක්ෂම හේතුවක්. ඒක තමයි කර්ම සාධක. එහෙමයි. ඉන් මෙපිට අයට ඉතින් අනිත් අනිත් සාධක දකින්න පුළුවන්. ඍතු ගුණය නිසා ඇති වෙන වෙනස්කම්, බීජ නියාමයේ නිසා ඇති වෙන වෙනස්කම්, ඊළඟට අවශේෂ භෞතික හේතු නිසා සිද්ධ වෙන වෙනස්කම් අනිත් අයට යම් ප්‍රමාණයකින් දැක ගන්න පුළුවන්. ඒ නිසා ලෝකයේ අවශේෂ අය දැන් ඉර්ෂිවරු වගේ අය මේ මොකක් නිසාද මේ සත්වයා සැප දුක් විඳින්නේ කියලා සොයා බලනකොට ඒ අය පැහැදිලි කරනවා මේ මේ සාධක තමයි එතනට හේතු වෙන්නේ. දැන් අර අර බ්‍රාහ්මණය බුදුහාම සිද්ධාර්ථ කුමාරයා ගැන කිව්වා එතකොට ඒගොල්ලන්ට කියන්න තේරෙන්නේ නැහැ මේ සාංශාරික වශයෙන් එන මේ කර්ම ශක්තියත් එක්කලා මේ මානසික පුහුණුවත් එක්කලා මෙතනට යනවා කියලා කියන්න තේරෙන්නේ නැහැ. එහෙමයි. ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන හදාarලා තියෙන ශාස්ත්‍රෙත් එක්කලා මේ මේ ලකුණු තියෙනවා නම් මෙතනට යනවා. ඉතින් ඒක එක්තරා විද්‍යාවක්. එහෙමයි. තථාගතයන් වහන්සේ සියලු විද්‍යාවන් අතික්‍රමණය කරලා උන්වහන්සේ විශ්ව ධර්මතාවය අධ්‍යයනය කරලා අවබෝධ කළ නිසායි උන්වහන්සේ ඒ කර්මය පිළිබඳ සූක්ෂම කාරණේ පැහැදිලි කරන්නේ. එහෙම. ඉතින් තවදුරටත් නායක හඳුර මෙහිදී දක්වනවා කර්මය කුමක්ද යන බව මෙහි කලින් කිය ඇත. ග්‍රහ බලය ගැන මෙහි විස්තරයක් කලින් කර නැත. මේ ප්‍රශ්නේ විසඳීමේදී ග්‍රහ බලය anu කුමක්ද යන බව දැක්විය යුතුය. එතකොට දැන් කර්මය ගැන අපි කතා කළා. ඉතින් ග්‍රහ බලය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා ග්‍රහ බලය කියන්නේ මොකක්ද කියන එක මෙහිදී පැහැදිලි කරගන්න ඕන කියලා නායක හඳුරෝ මෙතන එක්තරා ප්‍රමාණයකින් ඒ ග්‍රහ බලය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. එහෙමයි. කරලා අන්තිමට උන්වහන්සේ දක්වනවා බීජයට ගසක් ඇති කිරීමට පස වතුර පෝර යන මේවායේ උපකාරය උමනා වන්නක් මෙන්ම කර්මයටද රාජාදී පුද්ගලයන් ඇති කිරීමට ග්‍රහයෝගවල උපකාරය වමනායි. එබැවින් රජකමක් ලබා දෙන කර්මයෙන් ඒ කර්මය කළ තැනැත්තා රජුන් ඉපදීමට සුදුසු ග්‍රහයෝගය ඇති වේලාවකදී උපදවනු ලැබේ. ඇමතියන් සෙන්පතියන් හේවායන් ධනපතුන් දුප්පතුන් නුවණැතියන් මෝඩයන් රූ ඇතියන් විරූපීන් උපදවන කර්ම වලින් ද ඒ ඒ කර්ම කළ අය ඒ ඒ ග්‍රහයෝග ඇති කාලවලදීම උපදවනු ලබන්නාහ. උපන් සත්වයාට වරින් වර ලැබෙන සැප දුක් වලටත් කර්මය ග්‍රහ බලය යන දෙකම හේතු වේ. හොඳ ග්‍රහයෝග යෙදෙන කාලවලදී කුසල කර්මය විපාක දෙති. එයින් සැප ලැබේ. නරක ග්‍රහයෝග ඇති කාලවලදී අකුසල කර්මය විපාක දෙති. එයින් දුක් ලැබේ. ඇතැම් ග්‍රහයෝග නිසා සත්වයාගේ සිත පවට නැමී පව්කම් කරන්නට පටන් ගනී. ඇතැම් ග්‍රහයෝග නිසා සත්වයාගේ සිත පිනට නැමී පින් කරන්නට පටන් ගනී. මිනිසා කලින් කල පව් කරන්නට පටන් ගන්නේ මේ ග්‍රහයෝග නිසාය. මෙසේ කීමෙන් මිනිසුන් විසින් පින් පව් කිරීමේ හේතුව ග්‍රහ බලයමයි නොගත යුතුය. යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර සත්පුරුෂ සේවන අසත්පුරුෂ සේවන සද්ධර්ම ශ්‍රවණ පාප ධර්ම පාප ධර්ම ශ්‍රවණාදී පින් පව් කිරීමේ තවත් බොහෝ හේතු ඇත්තේය. කර්ම බල ග්‍රහ බල දෙක ගැන දත යුතු තවත් බොහෝ කරුණු ඇත්තේය. ලිපිය දික්වන බැවින් මෙතකින් නවත්වන ලදී. එතකොට නායක හඳුරු කියන්නේ මෙහෙම අපට ඒකාන්තිකව දේවල් තීරණය කිරීම නෙමෙයි ඒවාහි තියෙන සාධනීය ගුණය අපි හඳුනා ගන්න ඕන මොකද දැන් අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි කම්ම නියාම ඍතු නියාම බීජ නියාම චිත්ත නියාම ධම්ම නියාම කියන මේ නියාම ධර්ම පහම බුදුදහමෙහි කියවෙනවා ඕකෙන් යම් කිසි කෙනෙක් අනිත් සියල්ල බැහැර කරලා කර්මය නිසාමයි සියල්ල වෙන්නේ කියලා ගත්තොත් ඒ තැනත්තා පුබ්බේ කත හේතුවාද කියන තැනටයි අන්තගාමි වෙන්නේ. ඒ කියන්නේ සියල්ල පෙර කරන ලද හේතු මතයි සිද්ධ වෙන්නේ. ඒක බුදුදහම නෙමෙයි. එහෙමයි. කර්මය කියන එක බුදුදහමේ පිළිගන්නවා. හැබැයි සියල්ල පුබ්බේ කත හේතු නිසායි සිද්ධ වෙන්නේ කියනවනම් ඒක පිළිගන්නේ නැහැ. ඒක එක්තරා අන්තයක්. ඊළඟට යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් චිත්ත නියාමයේ ගැන කල්පනා කළා සියල්ලම සිද්ධ වෙන සිත නිසා තමයි අනිත් එකක්වත් විශේෂත්වයක් නැහැ වැදගත්කමක් නැහැ කියලා අනිත් සියල්ල බැහැර කරලා අපි හිතන විදිහ මතයි සියල්ල සිද්ධ වෙන්නේ සිතට අනුවයි ඔක්කොම සිද්ධ වෙන්නේ කියනවනම් ඒ තැනත්තා විඥානවාදියෙක් විනා දහම තේරුම් ගන්න කෙනෙක් වෙන්නේ නැහැ. ඒ තැනත්තා ඒ අන්තයේ අගතිගාමී වෙනවා. ඊට පස්සේ බීජ නියාම ඍතු නියාම දෙක පරීක්ෂා කරලා බලලා යම් කිසි කෙනෙක් තීරණය කරනවා නම් අනිත් සියල්ල බැහැර කරලා හැම දෙයක්ම මේ භෞතික සාධක මතයි සිද්ධ වෙන්නේ. ඔක්කොම මේ අර දැන් බටහිර විද්‍යාවේ කියන වගේ මේ මේ කිමිකල් එකතු වීම නිසා තමයි රාගය ඇති වෙන්නේ, ද්වේෂය ඇති වෙන්නේ, සද්ධාව ඇති වෙන්නේ මේ මේවාෙහි විශේෂත්වයන් නිසා. එතකොට මේ කිමිකල් වෙනස් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ රසායනික වෙනස්කම් කරන්න පුළුවන් නම් අපිට මනෝභාවයන් පාව වෙනස් කරන්න පුළුවන් කියලා. එතකොට චිත්ත නියාම කම්ම නියාම මොකක්වත් ගණන් ගන්නෙ නෑ. අර භෞතික සාධක ටික විතරයි. එහෙම වුණොත් ඒ තැනත්තා භෞතිකවාදියෙක් වෙනවා. එහෙමයි. ඊළඟට ලෝක ධර්මතා පරීක්ෂා කරලා බලලා ලෝක ධර්මතා කියලා කියන්නේ කරවන කෙනෙකුත් නැතුව වෙනස් කරන්නත් බැරුව අනිවාර්යෙන් සිද්ධ වෙන දේවල් තියෙනවා. එතකොට ඒව දිහා බලලා ලෝකය කිසිවක් අපිට වෙනස් කරන්න බෑ. ඒව අනිවාර්යෙන් නියතයක් වශයෙන්ම සිද්ධ වෙනවා කියන තීරණයට આવොත් එහෙම එතනත්තා නියතිවාදියෙක් වෙනවා. එතකොට බුදුදහම කියන්නේ පුබ්බේකත හේතුවාදයක්වත් විඥානවාදයක්වත් භෞතිකවාදයක්වත් නියතිවාදයක්වත් නෙවෙයි. එහෙමයි. ඒ සමස්ත සාධක හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කරන ධර්ම ස්වභාවය පැහැදිලි කරන දහම. එහෙමයි. ඉතින් ඒ ආකාරයෙන් ගත්තහම අපිට මේක කර්මය නිසාද සිද්ධ වෙන්නේ, ග්‍රහය නිසාද සිද්ධ වෙන්නේ කියන ඒකාන්තික බවකට යාමට අවශ්‍යතාවයක් නැහැ. එහෙම යනවා නම් එතන තියෙන්නේ පටලැවිල්ල. එහෙම. ඒ ඒ සමස්ත සාධකත් එක්කයි ලෝකය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම. අන්තයකට ගොදුරු නොවි මේ ධර්ම හඳුනා ගැනීම පිළිබඳව විවිධ මාතෘකා ඔස්සේ අපේ ස්වාමීන් වහන්සේ අද අපිට දේශනා කර ඉතාම වටිනා කාරණා ටිකක්. ඉතින් කෙසේ නමුත් අපිට වෙන් වෙලා තියෙන කාලය හරස් වීම නිසා අපිට අද ඔබගේ නිවසින් සමුගන්නට සිද්ධ වෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද මේ සිදු කරපු ධර්ම දේශනාවලින් ජනිත වූ කුසලය මහත්ඵලයි මහානිසංසයි. ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිද්ධ වෙනවා. අපි මේ කුසලය ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ මේ සිදු කරගෙන යන සාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඔබ වහන්සේට කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. නිදුක් වේවා, නිරෝගී වේවා. අවසන ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා. ඒත් එක්කම සුපින්වතුනේ ක්ෂේත්‍රීය සමාජ ජාලයේ සභාපතිතුමන් අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපි මේ කුසලයේ අනුමෝදන් කරනවා මේ කරගෙන යන සාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් කරගෙන යාමටත් ඔවුන් බලාපොරොත්තු වෙන්නව ප්‍රාර්ථනා කරන්නව ඒ බෝධියකින් අමා මහ සුව නිවන් සුවයම සාක්ෂාත් කරගන්නා ලෙස ඒත් එක්කම නිතින්ම අපිත් එක්ක සම්බන්ධ වෙන දායක කාරකාදී ඔබ සැමටත් මේ කුසලයේ අනුමෝදන් කරනවා යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවේම සාක්ෂාත් කරගනිත්වා. හොඳයි සුපින්නතුනි සුපුරුදු පරිදි නැවතත් ඉදිරි දිනයකදී මෙවන් හරවත් දහම් සාකච්ඡාවක් රැගෙන මනුෂ්‍යත්වයේ ගරුත්වයේ රැකීම උදෙසා අපි ඔබගේ නිවසට පැමිණෙන බලාපොරොත්තුෙන් අද අපි ඔබගේ නිවසින් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.